හිරු නිවෙන හෙන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හෙන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන හිරුත් නිවෙන හැන්දෑවක හිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව ඔබෙත් මගෙත් සඳක පිළිසඳර ආචාර්ය අජන්ත රණසිංහ ඉතා දීර්ඝ කාලයක් පුවත්පත් කලාවේදියෙකු හැටියට කටයුතු කළා. ඔහුගේ ජීවිතයේ අවසන් කාලයේ ගුවන් විදුලියේ උපදේශකවරයෙකු හැටියටයි ඔහු කටයුතු කළේ. ඒ නිසා අපට ඉඩකඩ සැලසුණා ඔහු සමග ඉතා සමීපව ඒ වසර කීපයේ ඇසුරු කරන්නට. ඔහු ඉතා හොඳ කියවීමක් තිබුණු ගීත රචකයෙක්. මනා පරිචයක් තිබු ලේඛකයෙක්. මේ හේතුව නිසා ඔහු ලියූ බොහෝ ගීත ඊටාම ප්‍රබල හැඟුම් දනවන ගීත බවට පත් වුණා. ඔහු සම්භාව්‍ය සාහිත්‍ය වගේම පද්‍ය සාහිත්‍යය ඊටම මනවින් ඇසුරු කළා. දැන් මේ කතාව කියාගෙන අද සඳග පිලිසඳරේ මුල්ම ගීතයට යන්නටයි අප සූදානම් වන්නේ. අප කියවා ඇති සඳ කිඳුරු ජාතක කාව්‍යයේ රජතුමා කිඳුරිව ලබා ගන්න කිඳුරට විදලා මරනවා. එතකොට කිඳුරි තමන්ගේ සැමියා නැති වෙච්ච දුක කියමින් වැළපෙන අතරේ මෙහෙම කතාවක් කියනවා. සිප බඳ කුමලා පිනි මුවමී පොවා පියා උන් අප කුමට වෙන් කර පීද පාපියා කියලා. මේ කාව්‍ය කොටස ආචාර්ය අමරදේවයන්ට අජත රණසිංහ රචනා කොට දුන් තරු අරුන්දති ගීතේ අපට ආයෙත් ඇහෙන්නට පටන් ගන්නවා. ඔබ සැමරුම් වැලි කවුළුව මානේ කඳුලක පැල්ලම් දෙවි ඇඳුනා අලු මලින් කිරි වනෝ ඥානේ සැලෑ බොල් බුලවේ මත් සංයක් දැනුනේ කල් අඳුන්දති නෙතු පහන් නිවා තුල නිසල්මනේ හිඟිනා ඔබ කවුරු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුන පවුලේ හංස ගීතය ලියවෙනදා පදමු අරුණුරන් රේඛාවත්සේ ප්‍රාර්ථනා සුවඳේ ඔබ එකයි සිතුමා පිපි මලින් මගේ රොන් සුණු විසිරි අද දිවි සුසුම් නංගනා ඔබ කවුරු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුණා කොහි ගියේද මට සිතුණා හිරුත් නිවෙන හැන්දෑවක හිරුත් නිවෙන හැන්දෑවක වැඩසටහන මේ මාසය කරනවද නැද්ද කියලා ලොකු අදහසක් මට තිබුණේ නෑ. ඒකට හේතුව අසීමිත විවේක කාලයක් ගත කරමින් සිටිය නිසා වැඩ පිළිබඳ කල්පනාව මගෙන් ගිලිහි ගොස් තිබීම. අනිත් පැත්තට විවේකය අයිතිවන්නේ වැඩ කරන අයට පමණක් කියලා මා විශ්වාස කිරීමයි. ඒ නිසා මේ ප්‍රබල විවේක කාලය අතරවාරේ හිත අයාලේ ගිහින් එහෙම නැත්නම් එක තැනකට ගන්න බැරි වෙලා ඉන්න අතරවාරේ හිරුත්නි වෙන හැන්දෑවට නිෂ්පාදිකාව ප්‍රියන්තනි ගමගේ මා අමතනවා මේ මාසේ හිරුත්නි වෙන හැන්දෑවක අපි කරන්න ඕන නේද ඇය තරමක නැලවිලි ස්වරයකින් නැලවිලි ගීතයක් ගායනා කරන ස්වරයකින් මේ වැඩසටහන පිළිබඳව මට යලි සිහිපත් කළා. ඉතින් මා කල්පනා කළා මොකද මේ වැඩේට කරන්න කියලා. නැලවිල්ල කියන එක අපට උරුම දෙයක්. අපේ අම්මලා ඉතා කුඩා කාලේ අපව නලවනවා. නලවන අතරේ අපි ටිකක් දැඟලුවොත් වේගයෙන් නලවන්න පටන් ගන්නවා. අපි මොනවා හරි මතක් වෙලා ප්‍රශ්නයක් ඇහුවොත් කටවහගෙන නිදා ගන්න කියලා තර්ජනයක් කරනවා. මොයි වගේ කාරණා කාරණා රාශියකුත් එක්ක මේ වැඩසටහන ඔබ සමග මුණ ගැසීම නොකර ඉන්නටම බැරි වෙනවා. ඒක නිසා මේ අදත් මේ සැඳෑවේ ඔබත් මාත් සුපුරුදු සෙනෙහසින්ම මුණ ගැහෙනවා මේ විදියට. ආරාධනා කියන විජේධර්ම ශ්‍රීගේ චිත්‍රපටය. මේ චිත්‍රපටයට සුනිල් සරත් පෙරේරා හරි අපූර්ව ගීතයක් රචනා කළා. මේ ගීතය ගැයුවේ විජය කුමාරතුංග සමගින් දමයන්ති ජයසූරිය. Thank you. පායන කුම් සඳෙලි රන්දිර දින් රන් පැටියේ සඳ එළියෙන් සතුටගෙනේ රන්දිර දින් රන් පැටියේ සඳ එළියෙන් සතුටගෙනේ මගේ පැතුම් ලොවම නුඹයි රත්තරන් පුතේ රත්තරන් පුතේ වෙලේ පුරුදු කුරුළු ගීනි හඳයි පුතුට සඳුන් සෙමර සැලේ බාලුලි නන්ද නිවෙන හෙන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව හිරු නිවෙන හෙන්දෑවක හිරු නිවෙන හෙන්දෑවක ගුණදාස කපුගේ කියන්නේ ගුවන් විදුලියේ හිටපු ඉතම හොඳ ශබ්ද පරිපාලකවරයෙක් හොඳ ගායකයෙක් හොඳ කියවීමක් තිබුණු කෙනෙක් සමාජය පිළිබඳව දැනුවත්ව කටයුතු කළ ගායන ශිල්පියෙක්. මේ කාරණා නිසා ඔහුගේ තිබිච්ච මේ අනම්‍යකම් නිසා බොහෝ විට ගුවන් විදුලියත් සමග ගැටුම් ඇති කර ගන්නවා. ගුවන් විදුලියේ සේවය කරන අතරවාරි ගැටුම් ඇති කර ගන්නවා. එතකොට සමහර වෙලාවට කොහෙට හරි මාරු කරලා දානවා. ඒ විතරක් නෙමෙයි. ඔහුගේ ගීතවල තිබුණු දේශපාලනික ස්වරූපය නිසා ඔහුගේ ගීත ඇතම් විට තහනම් කරනවා. ඔහුගේ විතරක් නෙමෙයි. ගායක ගායිකාවන් ගණනාවකගේ ගීත මේ විදිහට තහනම් වෙනවා. දැන් ඉතින් මේ තහනම් කියන වචනේ ගුවන් විදුලියට එන්නේ කොහොමද කියලායි මා කල්පනා කළේ. තහනම් වෙන්නේ බලධරයෙක් විසින් අහවලගේ ගීත ප්‍රචාරය කරන්නට එපාය කියලා කියන එක තමයි තහනම. මේ තහනම ඉවත් වීම පිළිබඳව කතාන්තර හරි පුදුමයි. බොහෝ වෙලාවට දේශපාලනික වෙනස්කමකින් පස්සේ අර තහනම් කරලා තිබිච්ච ගීත රොද බැඳගෙන ප්‍රචාරය වෙනවා. තහනම් කරපු හේතුවත් වැරදි නිසා ඒ විදිහට තහනම ගැලවෙන එකෙත් ඇති වැරද්දක් මානම් දකින්නේ නැහැ. මට මතකයි වරක් ගුණදාස කපුගේ එවැනි ගීත තහනමකට ලක් වෙලා හිටියා. ඒ කාලේ වැඩසටහන් පාලකවරයා හැටියට තිස්ස ජයවර්ධන කටයුතු කළේ. දිනක් එහි සංස්කාරකවරයා හැටියට වැඩසටහන් සැලැස්මේ නිර්මාණය කරන පුජ්‍යලයා හැටියට මට වැඩ කටයුතු කරන්නට උනා. එදා මම තිස්ස මහත්තයත් එක්ක කතා කරමින් ඉන්න අතරේ කිව්වා දැන් මේ කපුගේ මහත්තයාගේ ගීත තහනම් කරලා තියෙනවනේ. ඒ පිළිබඳව කිසිම පදනමකුත් නැහැනේ. දැන් ඡන්දෙකුත් ළඟ ඉන්නේ නමනේ. අපි මොකද කරන්නේ? ඒක තමයි මොකද කරන්නේ? මම ගෝ කපුගේ ගීත කවුරු හරි දාලා තිබුණොත් ඒවා ෂෙඩියුල් එකකින් කපන්නේ නැතුව ඉමු කියලා. අපි එදා ඉඳලා ගීත කපලා ඒ ගීතේ ප්‍රචාරය නොකළ යුතුයි කියලා අත්සන් කරන එක නැවැත්තුවා. කොහොම හරි ටික දවසක් යනකොට හිමින් හිමින් මේ තහනම කිසිම කතාවක් නැතුව කිසිම වදනකවත් බලපෑමක් නැතුව නිකම්ම දියාරු වෙලා ගියා. ඊට පස්සේ කට්ටිය කපුගේ කිසිඳු ප්‍රචාරය කළා. ඒ පිළිබඳව බලධාරීන්ගේ ඇහැ ඇරලා බැලීමක් දකින්නට තිබුණෙත් නැහැ. තහනම් වෙන්නේ එහෙමයි. තහනම් ගැලවෙන්නේ එහෙමයි. මේ ගුණදාස කපුගේ. සතහන් මෙහි නොමැත තව මා ආදි ගමනේ මගේම පියවර මත පිය නග තුවත ඔබත් මමත් හමුවන දවසක් පිය සටහන් මෙහි නොමැත තව රාල් විජනායක කියන්නේ වර්තමානයේ දේශපාලනයේ නිරත වෙන ඉතා ප්‍රකට වාමාංශික අදහස් දරන නුවර ප්‍රදේශයේ ජීවත් වන ඉතාම විචිත්‍ර අදහස් ඇති පුජ්‍යලේ ඔහුගේ ජීවිතය සහ දේශපාලනය පිළිබඳව මහාචාර්ය ලේනගේ අමරකීර්ති ඇතුළු විද්වතුන් පිරිසක් විසින් අපූර්ව ග්‍රන්ථයක් සම්පාදනය කරලා තියෙනවා. රාජවිජයනායක කියන්නේ නීතිඥයෙක්. නීතිඥවරයෙක් නිසාම ඔහු සම්බන්ධ වෙච්ච නඩු පිළිබඳවත් විවිධ තැන්වල සඳහන් වෙනවා. ඔහුගේ නීතිඥ ජීවිතයේ ඔහු මුහුණ දීපු එක් අවස්ථාවක් පිළිබඳව ඒ පොතේ හරි අපූර්ව සටහනක් තියෙනවා. ඒ සටහනේ එන කතාන්තරය මෙහෙමයි. දිස්ත්‍රික් උසාවියේ හිටිය ටෙරන්ස් උනම්බුව කියලා ඉතාම මානුෂික විනිශ්චයකාරවරයෙක්. එක නඩුවක් තිබුණා පුස්සැල්ලාවේ පොලිසිය ඉන්ස්පෙක්ටර් කෙනෙක් තරුණ කාන්තාවක් කූඩුවට නැග්ගලා විනිසුරුගෙන ඉල්ලා හිටියා එයාව රිමාන්ඩ් කරන්න කියලා. අර ගෑම් ළමයා එකපාරටම උසාවියේ කෑ ගහන්න පටන් ගන්නවා. "සර් මට මෙතන කියන්න දෙයක් තියෙනවා" කියලා. විනිශ්චයකාරයා අහනවා මොනවද ඔය ළමයාට කියන්න තියෙන්නේ කියලා. එතකොට ඒ කාන්තාව කියනවා මේ ඉන්ස්පෙක්ටර් මහත්තයා මාව රිමාන්ඩ් කරන්න හදන්නේ යාගේ නෝනා කියන හින්දා. මොකද එයා හිතනවා මමයි මේ මහරා යාළුයි කියලා. නඩුකාරයා කියනවා කෑ ගහන්න එපා ළමයා මම නඩුව අහනවනේ කියලා. දැන් මේ ගෑනු ළමයාට හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ. ඇය කේන්තියෙන් වෙවුලනවා විතරක් නෙවෙයි දුවගෙන ගිහිල්ලා උසාවියේ මැද්දේ අර ඉන්ස්පෙක්ටර්වරයාට ගහගෙන ගහගෙන යනවා. විනිශ්චයකාරතුමා එක නවත්තනවා. ඊට පස්සේ ඒ ඉන්ස්පෙක්ටර්වරයා කාමරයට ගෙනලා විනිශ්චයකාරතුමා අහනවා. අර ළමයා කිව්වේ ඒවා ඇත්ත නේද? නැත්නම් කවදාවත් ගෑනු ළමයෙක් ඔය විදියට ගහන්නේ නැහැ කියලා. ඉන්ස්පෙක්ටර්වරයාට කියා ගන්න දෙයක් නැති වෙනවා. කොහොමද? ඒ නඩුවේදී උසාවියේදී පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දීමේ චෝදනාව ලැබූ ඒ තරුණිය නඩුවෙන් නිදහස් කරනවා. එහෙම නඩුකාරයොත් ඉඳලා තියෙනවා කියලා ලාල් විජයනායක ජීවිතය හා දේශපාලනය කියන කෘතියේ සඳහන් වෙලා තිබෙනවා. කාන්දන් චිත්‍රපටයට ලතා මංගেশකර් කැවු ගීයකින් අපි අද හිරුත් නිවෙන හැන්දෑවේ ප්‍රථම අඩ නිමාවටපත් කරනවා. Thank you. कि तुम मेरे क्या हो कि तुम मेरे क्या සෑම පුවක්. ගෙවි ගිය පැයේ කාලින සිදුවීම් පෙළගැස්ම. දැනලා රාත්‍රී 7යි විනාඩි 3යි මේ ස්වදේශීය සේවය. එසන පුවත් සමගින් මම සුධර්මා කුලතුංග. මුලින්ම දේශීය පුවත. දිවයින පුරා සියලු මත්පැන් ශාලා හෙට වසා තැබෙන බව සුරාබද දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ලෝකාමාධ්‍යප දිනේ හෙට රේදී තිබීම ඊට හේතුවයි. ඒ අනුව මත්පැන් සිල්ලරට විකිණීමේ සුරාබදු බලපත්‍රයත් සියලු ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය. දැන් විදෙස් පුවත. ලිතුනියානු ජාතිකයෙකුගේ කුස තුල තිබූ නියපොතු ඇන සහ ස්කුරුප්පු සහ පිහි විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වෙති. එසේ ඉවත් කළ ද්‍රව්‍යවල බර කිලෝග්‍රෑමයකට අධික බව වාර්තා වෙයි. දැඩි ලෙස මත්පැන් පානය කළ ඔහු එය අතහැර මාසයක පමණ කාලයක් මෙසේ ලෝහමය ද්‍රව්‍ය ගිල දමා ඇතැයි වෛද්‍යවරු උපෙන්වා දෙති. එරට ප්ලේපාඩා විශ්වවිද්‍යාල රෝහලේ සිදු කළ ශල්‍ය කර්මයකදී සෙන්ටිමීටර් 10ක් පමණ දිගින් යුත් ලෝහ ද්‍රව්‍යද ඉවත් කර ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා පළ කරයි. දැන් ක්‍රීඩා පුවත. ඉතාලියේ පැවැත්වෙන ලෝක රෝද පුටු ටෙනිස් තරඟාවලියේදී පෝලන්ත කණ්ඩායම සමග අද තරඟ අද පැවති තරගෙන් වට 2.0ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළේය. ශ්‍රී ලංකාව හෙට ජපාන කණ්ඩායම සමග තරඟ වැදීමට නියමිතයි. තරඟවලියේ පස්වන ස්ථානයේ ශ්‍රී ලංකාව රැඳී සිටින බව මෙරට රෝදපුරු ටෙනිස් සම්මේලනයේ ලේකම් මේජර් ජෙනරාල් ශිරාන් අබේසේකර මහතා පැවසීය. ශ්‍රී ලංකා කණ්ඩායමක් ලෝක රෝදපුරු ටෙනිස් තරඟාවලියකින් ලබාගත් ඉහළම ජයග්‍රහණයද මෙයයි. යලිසනපුවත් රාත්‍රී 8ට. එසැන පුවත්. ගෙවි ගිය පැයේ කාලින සිදුවීම් පෙළ ගැස්ම. හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන හිරු නිවෙන හැන්දෑවක හිත්වැටිය අද්දරාඳින වර්ණ රේඛාව ඇමරිකාවේ තම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙනඩ් බර්න්ස්ටයින් ඔහු ඇමරිකාවේ තම ජනප්‍රිය සංගීතවේදියෙක් වුණාට පොදු ජනතාව වෙත සමීප වන ආකාරයේ නිර්මාණ ඔහු වෙත තිබුණේ නැහැ. ඔහුගේ ගීතටි සමාගමේ නිෂ්පාදකවරයා ඌට යෝජනා කරනවා. ඔබ ගම්මානයකට ගිහිල්ලා තරමක් නිෂ්කලංක පරිසරයක වෙලා මේ ගැමිකමට ගැමි සමාජයට ගැලපෙන ගීත නිර්මාණය කරන්න. ඒව ලෝකයම බාරගනිවි කියලා. ඒකට අවශ්‍ය පහසුකම වුන් සපයනවා. හෙලිකොප්ටරයකින් සියලුම සංගීත භාණ්ඩත් එක්ක කොලරාඩෝ ප්‍රාන්තයේ දර්ශනීය කඳු වැටියක මේ සංගීත විද්‍යාව ගිහිල්ලා නතර කරනවා. ඔහු යනකොට කියනවා මම ඉක්මනින් දවසකට 3-4 ගානේ ගීත නිර්මාණය කරනවා කියලා. වැඩි දවසක් යන්නේ දවස් දෙකක් තුනක් යනකොට ඔහු ආපහු කතා කරනවා. කතා කරලා කියනවා ඉක්මනට මාව ආපහු එක්කන් යනවා කියලා. එතකොට සංගීත සමාගම හිතනවා මොහු නිර්මාණ රාශියක් කරලා දෙන්න ඕන කියලා. ඒ ගිහිල්ලා බැලුවම ඔහු එකම ගීතයක්වත් නිර්මාණය කරලා නැහැ. ඔහු කියනවා සින්දු හදන එක ලේසි නෑ. ඒකට මේ කලබලකාරී පරිසරයක් තියෙන්න ඕනේ කියලා. මේ බව ඔහු ඔහුගේ Joy of Music කියන කෘතියේ සටහන් කරලා තියෙනවා. එය පරිවර්තනය කරන්නේ ආචාර්ය ඉස්සාවේසේකර. පරිවැරදි සලකන්නේ නෑ චේතනා පරිසුද්ධ වේනම් බිම් සතන් පරදින්නේ නෑ බෑ සිතක් බැඳලා තියන්නට තරුණියකු සිරගෙයි වසා මාරසේනාවද පලායයි ප්‍රේමයේ මහිමය නිසා මුරදොර අගුළු දෙදරා පැලේ හඳුනා ප්‍රේමේ බලේ මේ ප්‍රේම ලෝකේ නීති රීති හරි වැරදි සලකන්නේ නෑ චේතනා පරිසුද්ධ වේනම් වෙන් සතන් පරදින්නේ නෑ බැනි කලනා කඳුළු කඳ එක් වුණොත් ගංගා මැවේ තුන් ලොවේ ගින්දර ගෙනාවත් ඉන් බිඳක් වත් තුනු නොවේ සෙල් කඳු සිකර බල වී නැමේ හඳුනා ප්‍රේමේ බලේ මේ ප්‍රේම ලෝකේ නීති රීති හරි වැරදි සලකන්නේ නෑ චේතනා පරිසුද්ධ වේනම් පෙන් සතන් පරදින්නේ නෑ චේතනා පරිසුද්ධ වේනම් පෙන් සතන් පරදින්නේ නෑ ගුවන්විදුලියේ දෙවන ප්‍රාදේශීය සේවාව හැටියට බිහිවන්නේ රුහුණු සේවය පුහුණු සේවය ඊටාම විශිෂ්ට නිර්මාණකරුවන් රැසක් ගුවන් විදුලියට දායාද කරනවා. ඒ වගේම සමාජයටත් දායාද කරනවා. රජරට සේවයෙන් විශිෂ්ට ගායන ශිල්පීන් බිහි වුණා වගේම ගායන પરම්පරාවක් හැදෙමින් ඉන්නවා පුහුණු ගුවන් විදුලිය හරහා. එහි සංගීතංශයේ ප්‍රධානියා හැටියට කටයුතු කරන්නේ ලයනල් කඩවතාරච්චි. ඔහු ඉතා දක්ෂ සංගීතවේදියෙක් වගේම ඉතාම දක්ෂ ගායකයෙක්. ගීත ඉතා සුළු ප්‍රමාණයකුයි ගායනා කරලා තිබුණේ. කොහොමුණත් අර ජාතිවාදී ගිනිදැල් රුහුණු සේවය වෙලා ගන්නවා. එනිසා රුහුණු සේවයේ එතෙක් මෙතෙක් නිර්මාණය කර තිබිච්ච, පටිගත කරලා තිබිච්ච සියලුම වටිනා නිර්මාණ ඒ ගින්නේ දැවී යනවා. ඒ නිසා රුහුණු සේවයේ එක්තරා යුගයක් ගින්න නළු වී යනවා. ඊට පස්සේ ලයනල් කඩපාරච්චි සංගීතඥයා නිෂ්පාදකවරයෙක් හැටියට ප්‍රධාන කාර්යාලයට පැමිණෙනවා. ප්‍රධාන කාර්යාලයේ ඉන්න අතරවාරේ ඔහුගේ ගායනයක් ඉවක ගුවන් විදුලියේ නිවේදිකාවකව සිටි නිරංජලා සරෝජිනී නම් වූ ජනප්‍රිය ගායිකාව සමග ඉදිරිපත් කරනවා. සුනිල් ගමගේ මේ ගීතය රචනා කරන්නේ ලයනල් කඩවතාරච්චි සමග නිරංජලා සරෝජිනී වෙලා කඳුළු සලායෝ සෑ ආකාශේ ඔබ හිනහෙනවා දැසී පැටලි දැසී සඳවි ඉන්තිරි සඳරේ අප හමු වෙනවා සංගත හුරින්දු ඉරත හුරින්දු ඔබට හුරින්දු අප යටත හුරින්දු වසන්ත උයනේ මල් ලෝවිල්ලේ නෙත්තු දුවතරේ අපලං වන්නේ بني تحت همومي وشمس عيني أبرد من සඳත හුරින් ඉරත හුරින් ඔබට හුරින් ඔබ මට හුරින් වසන්ත උයනේ මල්ලෝ විල්ලේ ලෙත්තුඩු වතරේ අපලවත් හිරු නිවෙන හෙන්දේවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව හිරු නිවෙන හෙන්දේවක හිරු නිවෙන හෙන්දේවක ගෙවි ගිය සියවස ඒ කියන්නේ 1900 ගණන් 1900 ගණන් වල ඒ සියවස අකුරු වලට ඇරුණු සියවසක් හැටියටයි සැලකෙන්නේ ඒ කාලේ තමයි පොතපත බිහිවීම වැඩි වෙන්නේ. පත්තර ඉදිරියට එන්නේ, අකුරු ඉගෙනීම වැඩි දියුණු වෙන්නේ, අක්ෂරයෙන් ලොව දිනන්නට පටන් ගන්නෙ. අක්ෂරයත් සමග බැඳීම නිසා ජීවිතයේ අනෙක් දේවල් යම් තරමකට පසුපසට යන්නේ මේ සියවසේදී. මේ සියවසේදී අකුරු වලින් කරන කාර්යය දැන් අදා පීන්න සියවසට එනකොට රූප බවට පත් වෙනවා. ඉතින් ওই විදිහේ වෙනස්කම් රාශියක් එක්ක තමයි අපේ ලෝකයේ ඉදිරියට යමින් සිටින්නේ. කාලයකට ඉහත සංඥා භාෂාවල් තිබුණා. ඊට පස්සේ අපි භාෂාවල් හදාගත්තා. භාෂාවල් හදාගත්තු නිසා එකිනෙකාගෙන් බෙදුණා. ඒ භාෂාවල් නිසාම එන කොටා ගත්තා. අකුරු හදාගත්තා. අකුරු නිසා බෙදුණා. බෙදිච්ච නිසා එන කොටා ගත්තා. අපි හැම දේවල්ම අමුතුවෙන් අමුතුවෙන් නිර්මාණය කරනවා එක්කම පුජ්‍යලීන් පුජ්‍යලීන් හැටියට තිබිච්ච සබඳතාවල් ලං වුණා වගේම මිනිසුන් මිනිසුන්ගෙන් ඈත් වුණාද කියලාත් හිතෙනවා. කොහොමුණත් විශ්ව භාෂාවක් වන සංගීතය මේ මිනිසුන් එකිනෙකාට සමීප කරන්නට බෙහෙවින් සමත් වුණා. කිත්සිරි ජයසේකර ගැයූ ගීතයක් මේ. Thank you. විනිදිය කඩා හැලෙනවා දැවුවා සුළු නොහිස පහන් නිවෙනවා මං වෙන තුරු අද්දර අල්තාරේ දින්නවද බලා අමීෂා අමීෂා අමීෂා අන්දෙන් පාර අසා සුවසයුදේ රළ රැලිති මසා දුප්පල් කාලේ අන්දෙන් පාර අසා සුවසයුදේ රළ රැලිති මකා මං එන තුරු අද්දර අල්තාරේ ඉන්න වද බලා අමී همیشه همیشه Amigo. ඈත බොහෝ පහතින් කඩිසරව පැහැදිලිව ගලා ගියා. ඇතුළතට නිරාවුන් ඉවුර ඉහළින් රවාගෙන හිටියා. ගිරි කඳුරින් සේදෙන දුර්ගම වූ කඳු මුහුණ පෙන්ියොත් අඳුරු වන රොදින් වැසුණු කඳු පෙළ වටින් රොක් වී සිටියා. සිත් ඇදුරු ශ්‍රේෂ්ඨ ගෝවින්ද සුද්ධ ලියවිලි කියවමින් ගල්තලාව මත වුණා. ඔහුගේ ශිෂ්‍ය රගුණා තමන්ගේ ධනය පිළිබඳ ආඩම්බරය ඇතිව ඔහු කරා ආවා. එවිදි මෙහෙම කිව්වා. ඔබගේ පිළිගැනීමට තරම් නොවේති කියතත් මගේ දුප්පත් සුටුපඬුර ඔබ වෙත රැගෙන ආවෙනි ස්වාමීනි කියලා. මේ විදිහට කර කියලා රගුණාත් තමන්ගේ අතේ තිබුණු ඊටාම වටිනා රන් මලලු යෝලා තමන්ගේ ඇදුරිඳු වෙත පිළිගන්නවා. ඒින් එකක් අතට ගත්තු ගෝවින්ද රඝුනාත දිහා බැලුවේවත් නැහැ. ඒක තමන්ගේ දබර ඇඟිල්ල ඔසවලා ඒ ඇඟිල්ලට දාගෙන හිමින් කරකවන්නට පටන් ගත්තා. මේ කරකැවීම ටික ටික වේගවත් වුණා. තව තවත් වේගවත් වුණා. අවසානයේ ගෝවින්දගේ ඇඟිලි කෙලවරින් ගිලිහුණු රන් වලල්ල තාංගාලා පඩිපෙළට වැටුණා පඩිපෙළෙන් වතුරට වැටුණා ඒ කියන්නේ ගඟ පතුලේ සැඟවී ගියා එහි වටිනාකම රඝුනාථ දන්නවා ඒ නිසා රඝුනාථ පැන ගඟට ගඟට පැනලා සෑහෙන වෙලාවක් හෙව්වා වලල්ල හම්බුනේ නෑ ඔහු ආපහු ගොඩට ආවා ගොඩට ඇවිල්ලා කිව්වා ගෝවින්දට ගුරුතුමනි ඒ වලල්ල වැටුණු තැන මට පෙන්වන්න මං ඒක ආපහු අරගන්නම් කියලා. එතකොට ගෝවින්ද කලේ එතිකුත් ඔහුගේ අනෙක් අතෙහි තිබුණු වලල්ල අරගෙන ගන්ධියට විසිකලා විසිකරලා කිව්වා අර වලල්ල වැටුණු තැනම අනිත් වලල්ල ඇති කියලා මේ කෙටි කතාව තාකෝර් ෂූරින් විසින් රචනා කරන ලද්දක් ඒ පරිවර්තනය කරලා පොතකට ගෙනාවේ සුගුණපාල සමරසේකර කියන විශිෂ්ට ලේඛකයා මාචාර්ය අමර රණතුංග කලකට ඉහත ගැයූ ගීයක් මේ එබැවින් සතුටින්ම වෙන්ම යමු. එවිට මතකයන් බොහෝ කාලයක් මතකයේ රැඳී පවතී. ඉන්දික ජයරත්නගේ සෙනෙහ බර මඟ පෙන්වීම. ප්‍රියන්තනි ගමගේගේ නිෂ්පාදන දායකත්වය. මම ස්වර්ණ ගුණවර්ධන. සිත් වැටිය අද්දර වර්ණ රේඛාවක් අඳින්නට තවත් දවසක ඔබේ පින්සල සොරකම් කරගන්න අතින් මම ඔබ හමුවන්නට අපේක්ෂා කරමි. හිරු නිමා හෙල්ලර් ප්‍රේම ගීතේ පිළිබඳව හැම පාර්ශවයක්ම මధుර ලෙස ගායනා කළ මිල්ටන් මල්ආරච්චි ගායන මේ ගීතය රචනා කොට සංගීතවත් කරන්නේ සූකාන්ත ගුණතිලක. මේ ගීතයත් සමග අපි මේ සිත් වැටිය අද්දර ඇඳි වර්ණ රේඛාව මකා දමනවා ඔබට යහපතක් වේවා සිනේ